දැන් හොයන්න තියෙනවා රූට් බෝල් සිස්ටම් එක හොයලා තියෙන හරි එක්ස්පෙන්සිව්. මොකද? රූට් බෝල් කරන එක මුලත් ඔක්කොම ගැටයක් ගහලා එහෙම කරලා කරනවා. අර ගණන්. පොඩි පැලේ මෙහෙම ගත්තා මෙහෙම තේකයි. ඒක කුකුල් පැටව දවසේ කුකුල් පැටව බිස්නස් එක. වන් ඩේ කික්ස් කියලා විකුණන තියෙන්නේ. දවස් 3ක් ඇතුළත ඉපදිලා දවස් 3ක් ඇතුළත ඕනේ ට්‍රාන්ස්පෝර්ට් එකක් ඕනේ උණුසුමක් ඕනේ සිස්ලසක් ගන්න. දවස් 3 ගිය ගමන් ඉමුනිටි එක නැති වෙනවා. ඒ දවස් තුනට පස්සේ තමයි ඉක්මනට ඔය ට්‍රාන්ස්පෝට් කරන්නේ. ඉපදිලා දවස් තුනක් ඇතුළත ඕන දෙයක් එයාට දරන්න පුළුවන්. අර ගෙනාවු අම්මගේ ගෙනාපු ඉමුනිටි ටික කියනවා. <clears throat> දෙනගෙන් කිරි බොන පැටියට අර දෙනගේ මුල්ලේ කහ කිරි තියෙන්නේ. ඒ කහ කිරි බොන කාලේ කාරිතිත් තමයි මිනිසුන්ට බොන්න බෑ. බොනකල් පැටියට පුදුම ඉමුනිටි ටිකක් තියෙනවා. පොළවේ ගැහුවත් දැන් තමයි වදන වෙලාවේදී හැදගෙන මන්න දුක්ක. මොනවත් නැහැ. ඔය ටික ලොකුනට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ අවුවට වැසෙනවා. ඒක මේ පොඩි කාලේ ඒක නිකන් කියන්නේ බුදුසසුනanse කියන්නේ මේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ ඕනි කාලයකට අඹන්නේ. හැබැයි පිච්චුවට පස්සේ ආයෙ වෙනස් කරන්න දැන්. දැන් අපි අපි අපි රෙකග්නයිස් කරගත්තා මම අටවලයි කියලා අඳුර ගත්තයි කියලා කියන්නේ මැටි බාන්නේ පුච්චලා. දැන් ඉතින් ආයෙ සට්ටු කරොත් ගියා. පුච්චන්නේ ඉස්සෙල්ලා නම් ඕක ආයෙ මැටියක් දාලා අඹලා ආයෙ අඹන්නේ. ඉතින් හරි සුන්දරයි. ඒ වෙනස් කරන්න පුළුවන් වෙන ගතිය මරණ කම්ම තියාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ නිහතමානීකම. බුදුහාමුදුරුවෝ ගාඩ කිට වැඳලා අනේ සාන්නස මට තේරෙන්නේ නැහැ. මට කියලා දෙන්න කියන්නේ. එතකොට ඇසියුමින් නැහැ. මම ආසවලා මට එහෙම කියන්න දෙන්න බෑ. ඕන දෙයකට ඔළුව බාත් කරනවා නම් ඕ එයාගේ එයා හදන්න පුළුවන්. එයාගේ සංඥාව දලදඬු වෙලා නැහැ. හදන්න පුළුවන්. ඉතින් ඒක තමයි ශ්‍රද්ධාවෙන් කරලා දෙන්නේ. අනිවාර්යයෙන්ම නියතමානී වෙනවා. කවදාකවත් නැහැ. කාටවත් මේ අඟ පෙන්වන්න බෑ. යා අංකලිච්ච ගොනෙක් වගේ සාරිපුත්‍රාන්ති කිව්වේ මම මම සෙනක මැදට යන්නේ අංකලිච්ච ගොනෙක් වගේ කියලා. අඟ තියෙන එක අනින්න හදන්නේ. අඟ කැඩිච්ච මනුස්සයයි. එතන හිලක් හැදෙනවා කෙලින්ම මොළයට ඉන්ෆෙක්ෂන් එකක්. ඉන්ෆෙක්ෂන් එකක්. අඟ කැඩුණාට පස්සේ නේ හිල කෙලින්ම සයිනස් හරහා මොළයටමයි යන්නේ. විස බීජයක් ආවොත් කාය මොකක් කරන්න කෙලින්ම මොළයට යන්නේ. ඒ නිසා අත ගන්නකොට පුදුම වේදනාවක් අඟ කැඩුණා. අඟ කැරිච්ච එක දෙනක මැද යනකොට පුදුම බයකින් යනවා. ඒ නිසා සාරිපුත්‍ර සාමි කියලා කියනවා මම බුදුහාමරගේ පළවෙනිම සේනාපති වුණාට මම පිරිසත් එක්ක ඉන්නකොට අඟ කැරිච්ච ගොනෙක් වගේ ඉන්නේ මට පරිස්සම් වෙලා ඉන්න. දැන් නැති වල මොට්ටලා තමයි කෑ ගහන්නේ මම දන්නවා මම ළඟට ඉන්න මං කියලා දෙන්න ගණන් ගණන් කියලා කියන්නේ ඒ සංඥාව පිළිබඳව තියෙන ඔලොමලකම් ඉතින් ඒ නිසා මේ සර්වචනාංශිකයේ තියෙන අසීමිත ගුණ කඳ සාරාංශක කල්පලක්ෂයක් පුරලගත්තු ගුණ කඳ නිසා අපිට ඕනේ තරම් කරුණු තියෙන උන්වහන්සේ ඉදිරියට නිහිතමානී වෙනවා. ඒකට උන්වහන්සේ වග වෙනවා. ඒකයි සාරාංශකයේ කල්පලක්ෂයක් ගුණ පිළිවේ ඕනම කෙනෙකුට උන්වහන්සේට කියන්න පුළුවන් නෑ ඔබට වැඩිය මට මහා කරුණාවක් තියෙනවා ඔබට වැඩිය මහා ප්‍රඥාවක් තියෙනවා. අපි ඒක එහෙම බාරගත්ත ගමන් අපි ශ්‍රාවක වෙනවා. එතකොට අපි නිකන් උන්වහන්සේට හදන්න පුළුවන් තත්ත්වයකට. එහෙම නැතුව කියාපාන්න ගිය ගමන් නැත්නම් උසස් වෙන්න ගිය ගමන් ඒක ඇත්ත උසස් වීමක් වෙන්නේ භාවනා කරලා. භාවනා කරනකොට එනවා තමයි කොන්ෆිඩන්ස් එකක්. නමුත් ඒ කොන්ෆිඩන්ස් එක පුළුවන් තරම් ඉස්මාන් කරනවා. පුළුවන් තරම් ඩවුන් ටු අර්ත් කරලා. එතකොට තමයි බුදුසසුනේ ග්‍රේස් එක එන්නේ එන්නේ එන්නේ. අපි යම් තැනක ඇසියුම් කරපු ගම ඒක කතෝ. ඒක වෙන්නම කලාවක්. ඒක නිසාමයි සර්වඥාන්සේ රාහුල කුමාරයට කිව්වේ හැමදාම වැලි මඩු අත ගාලා වැලි දෝතක් අරගෙන උඩ දාලා මට මේ වැලියට ගන්න උපදෙස් ලැබේවා කියලා. තමයි අත්‍යන්ත දරුවට දීපු උපදේශ තමයි. නැත්තම් කියන්න පුළුවන් වට මොනවද ප්‍රශ්න නැහැ මට කියපන් මම දෙන්න බැරි. බෝ පැවිදි කෙරුවේ මම තමයි උපාධ්‍යයන් ආංශේ මට එහෙමනේ කියන්නේ. වැලි දෝතක් කරන උපදේශ බලාපොරොත්තු වෙන වැලියට ගන්න. ඒසෙත් බුදුහාමරගේ ආශිර්වාද හැමතැනම හම්බෙයි. තාමත්ම නිහතමානී කෙනෙක් කියලා කියනවා ඒ රාහුල නාග ස්වාමීන් වහන්සේ ඔක්කොම හැම පැත්තෙම ගිහින් අරහ කිරිකට කටේ කිරිසොඳ යන්නේ ඉස්සලා ඇදගෙන ආවිල්ලා පැවිදි කරපු කොල්ලා. උට අයිතිවාසිකම් කියන්නේ මට මේ පහසුකම් ඕනේ ගිනවනම් දීපන් කියලා. ශ්‍රද්ධා කර. ඒකයි බුදුහාමුදුරුවෝ මේ අතිජාත පුත්‍රයාට ඕරස පුත්‍රයාට දීපු ආදර්ශේ විවෘතව උපසබලාවෘති ඒ නිසා විපස්සනා කරන මනුස්සයෙක් විතර මම හිතන්නේ ඒ ඒ ඒ ලයිසන් එක ඔය සිල්වන්ත වෙනකොටත් මන්නක් කරනවා මම සිල්වන්තයි ආරය අලංකාර කට්ටිය සිල්වන්ත නැහැ කියන්නේ දැන් අපි එළවලුපත් මම කන්නේ ඒගොල්ලෝ නම් මස් මාංශ කරනවා කියනකොටම ඒ තිරසන් වගේ බාබරික් මම නෑ තම සුද්ධ ඒ වගේම නියන්ත සමාධියක් හරි ගියොත් ඉතින් ඉඳලා ඉවරයි අල්ලපු ගෙදරටත් ඉඳලා ඉවරයි මේ කියනවා. ඒ මම ගියා මට අර කාර ගියා මේ කාරි ගියා අර මනුස්සයෙක් මොකක්ද ඔක ඇති වෙන්නේ ඔබ තියාගන්නේ නෑ නෑ එහෙම කියන්න එපා මේක වැදගත් දෙයක් මෙහෙමයි ඔයා දන්නේ මේ පළවෙනි එකට වැඩිය දෙවෙනි ධ්‍යානෙ වටිනවා අයිදි විකාරයක් එක්ක විපස්සනා කරන මනුස්සයෙක් විතරක් හැම වෙලාවෙම කුඩුබිය කරනවා කොම්බ බිම උලනවා බැහැන්න ගන්නවා විපස්සනා කරන ගුරුතුමගෙත් ඇති විපස්සනා භාවනා ක්‍රමයට ඇති කිසිම තැනක ඇසියුම් කරනවා ඇසියුම් කරපුවම කුණු බාල්දියට වැටේ ඇසියුම් කරනත් එක්කම කුණු බාල්දියට වැටේ එහෙම නැත්නම් අපි ඔක්කොම සම්ප්‍රඥාලින් වාසල ඔක්කොම කල්යාණ මිත්‍ර එක එකක් එකට වැඩිය ලොකු දැන්. ඔක්කොම සම සම සම මට්ටමින් ඉන්නේ. ඒ මට මේ භාවනා කර පැවිදෙන්න ඉස්සෙල්ලා මට ඕක තමයි තිබුණ ලොකුම ආසාව. නිකම්ම නිකන් දිරිබිලිස් කෙනෙක් වෙන්න. Citizen Joe. මොනවා නිකම්ම නිකන් සිටිසන් ජෝ මොන්නම දෙයක්වත් නැහැ. නිකන් සාමාන්‍ය ගංගානන්දගේ වැඩි කලාවක් තියෙන වැලියටයක් වෙන්නේ. ඒක මැනිකක් වෙන්න ඕන කමන්නේ. මැනිකක් වුණොත් විනාශයි. නිකන් මැනිකක් නෑ. ඒක තියෙන පැවිදිය. පැවිදි පැවිදි ක්‍රමය ඒක තියෙනවා මේ ඕනම කොච්චර ಗುಣ තිබුණත් වසංගාවෙන් ඉන්න ක්‍රමයේ බුදුහාමුදුරුවෝ 100 200ක් උගන්වනවා. ಗುಣ කියන්නේ යන්නේ ಗುಣ කියන එක අහිවිල්ල ගැන කියලා. සම්පූර්ණ ගුණ වසගෙන ජීවත් වෙන එක. ගිහි ලෝකේ හරියම. මම හැබැයි ඒත් මම දක්ෂයි. මට වරගන්න අවුරුදු 7-8ක් හිටියා. මොනම කෙනෙකුටවත් ඉගියක්වත් නැහැ භාවනා කරන්න කියලා. ඉගියක්වත් නැහැ මේ ඉස්සර සතු මරුවා දැන් සතු මරන්නේ නැහැ කියලා කවුරක්වත්. ඒකයි සංඥාවේ තියෙන දෙල්ලම. ඉතින් සෑහෙන කට්ට රෙට්ට විත්තල වෙන්න ඕනේ විපස්සනා පාඩක. මේ හරියට මිනිස්සු නිකන් සාපියම් බඩුවෙන් හම්බ කරනවා වගේ සියලුම ගුණ ඇති කරගෙන කිසිම ගුණයක් නැති කෙනෙක් වගේ ඇත්ත වුණාට මොකද පොට්ටෙක් වගේ කන් යවුණාට උද බීරෙක් වගේ කතා කරන්න පුළුවන් වුණාට ගොළුෙක් වගේ. ඒක නිවනක් වගේමයි. ඒක තේරුම් ගත්තට පස්සේ ඒක නිවනේ තියෙන ස්වභාවය පේනවා. නමුත් අපි ළඟ වෙන්නේ අඟ උස්සන එක. මාන්නකාරකම්. කියා බෑ. ඒ හරිය අජුවයි. හරිම කතා. කිව්වා. සෝමනාසේ අ රූපය දැක්කහම ඒක මට තේරෙනවා අපේ මොලේ අනිත් පැත්ත හරවලා පෙන්නන්නේ so what you see is a complete maya but it's just a knowing ඒකාර අන්ධේකෝනේ බලනවා කියන එකේ unassuming unassuming unassuming කියලා කියන්නේ දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්නවා මේ කෂ්ටකමක් තමයි ලෝකේ තියෙන මේකක් තමයි මොකද දැන් අපි බලන්න අයිසෙක් නිව්ටන්ගේ ඔළුව වලට ඇපල් ගෙඩියක් වැටුණා. ඒකෝයකේ හින තියරි එකක් හදාන පේටන්ට් රෙකෝඩ් කරගෙන දැන් මිනිහ අයියා කෙනෙක් වුණානේ. බුදුහාමුදුරුවෝ කොච්චර ලොකු දෙයක් හම්බ වෙනවද මොනවක් කියන්නේ කියන්නේ. අයිතිවාසිකම් උගත්තේ නැහැ දැන් පේටන්ට් රෙකෝඩ් කරනවා කියන්නේ මොකක්ද? ඌ දැක්ක දේ කාටවත් ගන්න බෑ මමයි දැක්කේ. ඒ වෙන කවුරක්වත් අයිතිවාසිකමක් නැහැ. ශ්‍රී ලංකාවේ ලංකාවේ ඉන්න මේ සිංහරාජයාට වෙන ගෙම්බේ. පත්‍රේ තියලා තිබුණා. දැන් මාව දැකලා තියෙන සුද්දෙක් මාව පේටන්ට් රෙකෝඩ් කරලා උඹලා එන්න එපා මට අයිතිවාසිකම් ගන්න. මම දැන් මේ සුද්දෙක්ගේ පොතේ ලියවිලා ඉන්නේ. මෙන්න මගේ ලකුණු. මම දැන් ඔය ලංකාවේ ඇතුණාට මම සිංහරාජයේ හිටියට තොපිට අයිතියක් නැහැ. කියලා ඌ කතා. එන්නද අර දැක්කපු පුංචි දෙයක් මිනිස්සු ඇසියුම් කරලා පත්‍රේ ලියලා මේක මම දැක්කේ. ඒකනේ මේ ලෝකෙ කියන්නේ. උදාන් කියන්නේ අන්නැසියුම්. ඒක දැක්ක තමයි හරි තමයි කොහොමද දැක්කවද හිතනවා. ඒකෝට ඒකෙන් කවදාක තීර්ෂාවක් හෝ දෙයක් මානයක් ආතරේ ලක් ලක් වෙනවා කියන්නේ. තීර්ෂාට ලක් වෙන්නේ. හැබැයි ආර්ථික ලාභ අඩු වෙන්න ඉඩ තියෙනවා. ජීවිතේ කන්ටෙන්ට් ඔය මනුස්සෝ කෑ ගහුවොත් ඌව මොනවද දැකලා දොයි කෑ ගහන්නේ බුදුහාමුදුරු කොච්චර දේවල් දැකලා කියලා පොත්වල ගහලා තියෙන රයිට් රිසර්ච් කියලා මුළු ලෝකේ කියන ඉතාම ගැඹුරුම ධර්ම කියන ත්‍රිපිටකයේ ත්‍රිපිටකයේ ටයිප් රිසර්ච් නැහැ. ඕනම කෙනෙකුට කෝඩ් කරන්න බෑ. බුද්ධ දේශනාවේ තියෙනවා A to Z ඔක්කොම කිසිම දෙයක් නැහැ. ඒක මොකද අභිඥා බලද සියල්ලම තියුණා. කිසිම තැනක මොනම විදිහකින්වත් මේක මට අයිති මේක මගේ බුදුදේ මේක යසෝදරාට යන්න ඕනේ ගාට ඉවසෙ මම අහන්නේ බුදුහාමුදුරුවෝ සාමාන්‍ය ඉන්නකොට කට්ටියට බුදුහාමුදුරුවෝ කවුද කියලානේ හාමුදුරුවෝ කිව්වේ මේ මනකට. බුදුරට බෑ. බුදුහාමුදුරුවෝ කාශ්‍යප හාමුදුරුවෝ ඉපදිනවා. අර මොකක්ද කියලා ඒ වගේ එච්චරටම මේ ඒක නේ කවුද මේ ස්වාමීන් වහන්සේලා තුන්නමක් ගෝසිංග වань මේ ගෝසිංග වන්ට යන ගමන් යන ගමන් සර්වචනාංශේ යනවා ඒ රජුරන්ගේ උයනට එතනට එතන මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තුන්නමක් වැඩ ඉන්නේ ඈ සරියුත් නෑ නෑ අනුරුද්ධ තමයි එතන වැඩිම ආලා තුන්නමක් වැඩේ ඉන්නවා ඊට පස්සේ බුදුජානක කියනවා ගොම්මන් වෙලාවට ඇවිල්ලා ඒ මේ ගොබල්ලට කියනවා මේ බලාගෙන ඉන්න එකට කියනවා මේ මම ගම ගියේ මම මේ මේ මේක මේකයි මම මෙතන ඉතර කමන දපෝ එන්න එපා මේකට මේකේ බොහොම මේ හැදිච්ච බොහොම වටිනා ස්වාමීන් වහන්සේලා තුන්නමක් ඉන්නවා උන්වහන්සේලා පුතුම විවේකී වෙන්න උන්වහන්සේලාට කවුරු ආවත් බාධායි නිසා කර්මා කරලා ඉන්න එපා මට ඒ කට්ටිය රාජ්‍යය මේ යෙනේ ඉන්න කට්ටිය නෙවෙයි නමුත් මම ඊටාම කරු කරන එන්න එපා කියලා මෙයා අර ඉන්න කට්ටිය ಗುಣ අහනකොට අනුරුද්ධ මහරහතන්ට ඇහෙනවා මෙයා මේ කර්ම කතාව උලුසලා බලනකොට මේ ಗುಣ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉල්ල කියනවා මේ දෙල්ලන්නේ ඔය අපේ සාස්තුන් වහන්සේ පොඩක් පැත්තකට යන්න කියලා. ඊට පස්සේ එතකොට උයම් පල්ලා කියනවා අනේ සමාවෙන්ට මේ උපවාසනාගේ ಗುಣ කඳ දැකලා මම මේ කියන්නේ මේ තුන්වෙනි හතරවෙනි එකට බාධා කරයි කියලා. එහෙනම් මේ මිනිස්සු දන්නේ මේ මේ කට්ටියගේ නායකයා නැත්තම් මේ බුදුහාමුදුරු මොනම මොනම සායකාම්රයා කියලා කියන්නේ මේ කොම්මන් වෙලා ඔයන් කියොත් දැන් මේ තුන්දෙනාට බාධා වෙනවා. මේ තුන්දෙනා බොහෝම විවේකීව ජීවත් වෙන තුන්දෙනේ. ඉතින් පේනවා මොනම විදිහකට ඔය කියන්නේ වෙන දෙන්නේ කඳුර ගන්න පුළුවන් ලකුණු මොකක්වත් තිබිලා. ඒකනේ බුදුන්ස් කියේ මම මිනිස්සෙක් කියලා. රජකම ගාන්ධාරියෙක් නෙවෙයි, බ්‍රහ්මෙක් නෙවෙයි, දෙවියෙක් නෙවෙයි, මම මිනිස්සෙක්. ඒ කියන්නේ මේ සමෝසේ ගංගානම් වගේ තියෙන වැඩි කලාවේ තියෙන වැඩි ඇටැක් විතරයි. ඒක මොනම දෙයක් අහුවා දක්වන්න බෑ. කතාවක් තියෙන්නේ සම්බන්ධය අර උඹලමක කවුද බුදුහාමුදුරුවෝ කාගේ මේ යන්නේ කියලා මගේ ශාස්ත්‍රීය ඒ කවුද මේ කුකුසාති කුකුසාති වගේ ඒ හැමදෙලා බුදු දන්වාගෙත් තන එයා හම්බෙන්නමයි එයා දන්නේ බුදු ආංගෝ කියලා අහනවා මේ මම මෙතන සෑහිතේට කමක් නැද්ද ඒ අයිතිකාරයා කියනවා මේ ඉන්න ආම්දුව කැමති නම් හිටපන් එයා ගිහලා අහනවා එයා ආම්දුවගේ බුදු ආම්දුව අහන්නේ ඉතියා කියනවා නේ මමත් හැන්දෑවා මට මොන ප්‍රශ්නයක් නැහැ කියලා බුදුන් අහනවා මේ කවුරු වෙනද පැවිදිනේ කියලා ඊට කියනවා මේ ශාක්‍ය කුලෙන් පැවිදිච්ච ගෞතමයන් වහන්සේ කෙනෙක් ඉන්නවා උන්වහන්සේ නමට පැවිදි සම්බෝම හොඳයි මේ අහල් කියලා නේ කියලා අහලා නම් තියෙන දැකලා තියෙන්නේ නැහැ දැක්කොත් අඳුරන්න පුළුවන් බෑ අඳුරන්න බෑ මම ඉන්නේ කැප වෙලා පැවිදිලා ඉන්නේ මේ හොඳයි ඒක කමන්නේ ඉතින් ටිකක් ලා දාලා මම එහෙනම් මේ බණ ටිකක් කියමුද කියලා ඉතින් අර කියන අනේ මම මොකද මම මල්ලියක් කියන අහගෙන ඉඳෝ කියන්නේ අපේ මෙන්නට තේරෙනවා පොඩි මිනිහෙක් නෙවෙයි කියලා මට කියලා කියන්න පස්සේ නෝ අනේ මන් දන්නේ නැහැ වැරදුනා දන්නේ නැහැ මේ සමබවත් ගෞතමයන් ආශ්‍රිත මේ කියලා ඊළඟට යමතනාවේ කියන ඌ කියලා. අනිවාර්ය මෙතෙක් වෙලා කතා කිව්වේ යාළුවෙක් විදිහට මම දැනගෙන ඉතිනා ඔබ වහන්සේගෙන් තමයි මම මේ මේ චුරු ගැන්දේ ඔක්කොම කිව්වේ. අනිහේ මගේ අතින් අතින් පයින් වැරද්දක් වුණා නම් සමාවෙන්න. ඒක බුදුන් කියනවා මේ ලෝකේ යම් කෙනෙක් තමන් අතින් වෙච්ච වැරද්ද දැනගෙන මත්තේයි හික්මීම පිණිස ඒ වැරද්ද පිළිගන්න එක තමයි ශාසනය පණ කියන්නේ. ඒ නිසා මම ඔබට සමාව දෙනවා. ඔබ අතින් වෙච්ච වැරද්දකුත් නැහැ. මෙච්චරයි සාසනේ පණ. මේක තමයි සජීවී ධර්ම. වැරද්ද වැරද්ද වශයෙන් බාර අරගෙන නැත්tei හැසිරීමට කටයුතු කරනවා කියන්නේ. ඉතින් ඒකනත් මේ පුකුසාජ රජුගේ කතාවත් බිම්බිසාර රජුන්ට පණිවිඩයක් අරිනවා, සල්ලු දෙකක් අරිනවා. ඉතාමත්ම වටින කසේ සල්ලු දෙකක්. ඒකල ලියලා අරනවා මේක රාජ්‍ය සභාව රැස්වෙච්ච වෙලාවේදී සෙනඟ ඉස්සරහ දිගන්නේ. දිගන්න බලනකොට ඇත්තටම රජ කෙනෙක් රජ කෙනෙකුට දෙන්න වටිනවා. ඉතින් බිම්බිසාර රජු හිතනවා දැන් මේකට හොඳ පණිවිඩයක් දෙන්න ඕනේ කියලා මතුමහන් තලාවට ගිහිල්ලා සම්පත්තිලක් අරගෙන ලියනවා බුද්ධෝ ලෝකේ උප්පාදෝ කියලා. බුදුන් ලෝකේ ඉපදුනා කියලා. එතකොට ඒකේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා ඒකේ ඒ දවස්වල සීල් එකක් නැහැනේ. මේ ඥාන දතර කියලා හපනවා. හපුවට පස්සේ රත්තරන් පත්‍රුවේ හිතිනවල එම්බෝස්මන්ට් එකක්. ඒකලු මේ රාජ්‍ය ලාංඡනය. ඒක තියලා ඔතලා කිවලු කවුරුත් නැත්තනකට ගිහිල්ලා හත්මාල් ප්‍රාසාද උඩට ගිහිල්ලා මේක දිගහැරලා බලපන්. ඉතින් අර ටැග් හම්බෙච්චාම පොකුසත් රජුරන්ට එන කුතුහලය දැන්. කොහොම රාජ්‍ය කටයුතු ඉවර කරලා අන්තිමට ගිහිල්ලා මතුමහන්තලා උද්දමයකට ගිහිල්ලා මේක දිහාරපම බුදුන් ලෝකේ පුතක් දකින්න කොටම සම්පූර්ණ ඇඟ සහලවන්නවා. එතෙන්දිම කල්පනා කරනවා ගීගේ අතරින්ම එහෙම පාට බහැලා මැටි පාත්‍රය කතට යන සාරදීපුනේ. කාටි උරක් කරනව පෙරව ගන්න බුදුන් ගෙනාන. ඒකල යන ගමනේදී තමයි හම්බෙන්නේ. ඒ ඒ තරමට හැඟීම තිබුණා නම් බුදුහමෝ දැක්කට අඳුරන්නේ. ඒක බුදුහාමුදුරන් ගැටි අඳුර ගන්න නම් Taman තුල තියෙන නියතමානිකම නිතරම වැగిරෙන්න තියන්න. කතාකත් නරකයි මේ. ශීලෙන් හම්දුනේ කියන්නේ ශක්තිය. දෙවිස්මහා පුරුෂ ලක්ෂණ කියන්නේ හරි දෙචිමා පොසොල් ලක්ෂණ කියන්නේ PhD කීසිද්දයක් විතර කරන්න ඕනේ ඒක අල්ලගන්න මොකක්ද <laughs> බමුණන්ගේ අන්තිමටම තමයි උගන්වන්නේ දෙචිමා පොසොල් ලක්ෂණ මොකක්ද බමුණු ශාස්ත්‍රයේ ඉහළම කෙළවරේ දැන් අපි මොනව රීඩර් ඩයිජස්ට් පොතක් කරන බලන්න බෑන්ක් මැනේජර් ළඟට ගිහිල්ලා නායක ඉල්ලන්නේ ඉස්සෙල්ලා බලපන්න හම් වෙන්නේ නැද්ද කියලා මිනිහගේ ඇද්දේ කහපාට නම් ඉල්ලන්න එපා කියලා එක එක ඒවා දාලා කියනවා. හොඳේ මම යාළුවෙක් දිනාගන්නේ කොහොමද? ප්‍රොපෝසල් එකක් දානකොට හරියන්න කරන්නේ කොහොමද? ඒක ඒ කියන්නේ ශිෂ්ටාචාරය ඉහෙළම කියලා. ස්වාමීන් වහන්සේ දැන් ওই පොත්වල තියෙන සේරම මේ නඩත් අපි කරේ සංඥා සංඥා සංඥාන පොත් සේරම දීවිලා තියෙන සංඥාන වක්ක වචන කියන්නේ සංඥා වචන. එතකොට බණ පොත්වලයි සේරම තියෙන සංඥා වෙන්න ඕනේ. 84000 ධර්මස්කන්ධෙම උදු සංඥාවක් විතරයි. ඒක නිකන් එක්සැම්පල් එකක්. ඒක එපිටෙට් එකක්. ඒක රූප රූපකයක්. එතකොට දැන් අපිට ඉගෙන ගන්න පුළුවන් ඒක එක්ස්පීරියන්ස් කරපු ටීචර් කෙනෙක්ගෙන්. එක්ස්පීරියන්ස් තමන්ගේ එක්ස්පීරියන්ස් කරපු ටිකේ විතරයි. ඒක අපිට ගයිඩන්ස් දෙන්න පුළුවන් හාන්ද්‍රෝ වගේ එක්ස්පීරියන්ස් කරපු. මගේ ඇඟට හේතු කරන්න අද වගේ. <laughs> බුදුරජාණන් වහන්සේ දේශනා කරේ 100ක් එක්ස්පීරියන්ස් කරලා අපිට ඒක වැඩක් නැහැ දැන් ඒකෙන් කොච්චරක් මං අදහනවද? කොච්චරක් මං ආනපානේ කරලා තියෙනවද? ගාන කායනපසනාකනවත් කරලා තියෙනවද කියනකොට නම් වෙරිෆයබිලිටි එකක් තියෙනවා. එච්චරකට විශ්වාස කරගන්න. මේ එහාට ඒක තාමත් ඇදහිල්ලක් විතරයි. නමුත් ඒක වෙරිෆයි කරන්න පුළුවන්. මේ ජීවිතේ හත් දවසක් ඇතුළත කරන්න ඕනේ. කියන්නේ හුස්ම හොඳට හුස්ම දිහා බලනකොට තැම්පත් වෙනවද වැඩි වෙනවද කියන එක අත්දකින්න පුළුවන් දෙයක්. අත්දැක්කොත් භාවනා නොකරපු කෙනාට විදිහ කරපු එක නම් බෙටරෝ. අපි ඉතින් අත කරන තු තවදුරටත් වේදන ප්‍රසනා දිගට දිගට කරන්න කරන්න කරන්න දාය යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුරජාණන් දේශනා කළා. ඒක බණ පොත්වල තියෙන ඔය විග්‍රහ කරලා එක්ස්ප්ලেইন කරනකොටත් ඒ ඒ විග්‍රහ කරලා එක්ස්ප්ලেইন කරන එකනාගේ view point එක දාන්නේ නේ ඉස්සරහට. ඒ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් it is valid. එහෙම නැත්නම් PhD සඳහා ලියන පොත් තියෙන්නේ. PhD වලින් PhD මොකද්ද ඉතින් අන්තිමට වෙන්නේ වැඩි. දැන් ඔය තීසම් ගැන දේවවාදී ගැන කොච්චර ෆිලොසොෆයිස් කරලා ලියලා තියෙනවා. අපි දන්න විදිහට concept එක වැරදි. ඒ මත කොච්චර ඔය මේ ඔය කුස්ලා කියලා බලන්න. අයිම <laughs> පොඩි ෆිලොසොෆර්ස්ලා නෙමෙයි. කියන්නේ টপ ක්ලාස් ෆිලොසොෆර්ස්ලා ඒගොල්ලන්ට PhD කියලා තියෙනවා. ඒගොල්ලෝ අපේ ඉතන විදිහට highestම රෑන්කස්ලා දැනුම ඇති ප්‍රූව් කරලා තියෙනවා ඩිස්ප්‍රූව් කරලා තියෙන්නේ වැරද්දක්. නිසා මේක සම්පූර්ණ මිරිගුවක් තියෙනවා. මුළු එකම මිරිගුවම අවපෑමක් තියෙනවා. ධම්මසේ ධම්ම සංඥා අපිට සුත මේ ඥානය වඩා ගන්න පාවිච්චි කළා අර පාරුවත් ඇරලා යනවා වගේ දානයි කොයි එකද කියලා දැන් අපි ගත්තොත් නරක වැඩකට යන නරක දෙයක් පාවිච්චි කරන්න ගන්න දේවලු ඒ වගේ තමයි මේක තියෙන්නේ ඇබ්බැහියෙන් තමයි හොඳ පැත්තකට උනොත් හොඳට ඇබ්බැහි වෙනවා නරකට ගියොත් නරක ඇබ්බැහි වෙනවා ඒ කරගෙන කරගෙන යනකොට කාගෙන යනවා අපි හරවලා තියෙන්නේ නරකට නම් වේගය යොදන්න යොදන්න යොදන්න නරක පැත්තට දුන්නා හරවලා තියෙන්නේ හොඳට නම් හොඳ පැත්තට යනවා කවුද දන්නේ හොඳ නරක කියන්නේ? කාටද කියන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම හොඳ මේක නරක නෙවෙයි කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ සංඥා පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ. පුතග්ජනේ හැම වෙලාවෙම Tamanට අහිමි දේ තමයි හොඳයි කියලා හිතන්නේ. ඒ දිවැඩිය කාලේ සීනි කන්න ගන්නවා. ප්‍රෙෂර් තියෙන මනස තෙල් කන්න ගන්නවා. ඒකට විශේෂ ආකර්ෂණයක් තියෙනවා. එච්චරයි. ඒක තමයි පුතග්ජනකම. කියන්නේ ඕ වමනාවේ පිහි අරගෙන හයියෙන් යන ගන්නවා. අඬ අඬ අඬ අඬ යන ගන්නවා. මේක තද්ද කරගෙන අයියෝගේ කියන්නේ. ඉතින් බුදුහාමුදුරු බාගෙට ඉන අයලා බලා ඉන්නවා අන්නේ මේව තක తీරු ජාතිය කියලා. කරන හරියක්. හැරෙන්න සම්නි ක්‍රම තමයි අහිමි කර දේවල් ටික තමයි ගන්න. ඒකල කියන මේක මගේ මානව අයිතිවාදී. මම කයි වට බැරිද වට යනවා. කවුරුත් එක්කම මට කියන්නේ මම අනිත්. බුදුහාමුදුරු යන්නේ ඒකට අයිතිවාසිකම් නැහැ කියන්නේ. ඔබ සංසාරේ කාගෙන ආවනේ කකා බලයක්. කවදාරි උඹට තියෙන ශක්තියත් එක්කම තේරුම් ගනි. කල්පනා කරලා කෙරුවනම් කෙරුවේ තව දියුණුවක් ඉබේ වුණා නම් උනේ හොඳක්. ඒකයි සිංහලෙන් කියන්න ප්‍රාන්ති ඒකට ඔබ දෙනෙක් කැමති නැහැ කියන. චේතනාපූර්වක යමක් කරා නම් ඒක සංස්කාර වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්චයි නිසා මිනි දුක් පැනිරහයි කියලා එන දෙයට ඉඩ අරින්න නිවන මත. සැලසුම් කරා නම් සැලසුම් කරන්නේ ලැබෙන්නේම දුකමයි ලැබෙන්නේ අනිත්‍යයක් වෙනවා. ඉතින් මේක අතාරින්න බෑනේ. මරණ මොහොතේදී කොහොම හරි ඉදී පිටි මත හැරෙනවා. ඉතින් ඉතල මේ බෙල්ලෙන් උඩ පණ තියනකම් නම් අරින්නේ. කොහොම හරි මට ඕන තාලේ මගේ දේ කරන්න තමයි හදන්නේ. ස්වාමීන් වහන්සේ පුටක් කියන වචනේ තේරුම මොකක්ද? පැතලි කියනවා කියලා. ඇත්තයි. පුතක් පුතක් මේ පුතු පුතු කියන වචනේ කියන්නේ පුතු සීලා කියලා කියන්නේ පැතලි ගල කියන. පුතක් පුතක් කියලා කියන්නේ ඒ වගේ බෙදිලා පැතිරිලා විහිදිලා යන ගතිය. පුතක් පුතක්. සාමාන්‍යයෙන් සමහරක් වෙලාවට ඔය කියන දේවල් නිකන් day to day දේවල් වලත් ඔය කොහොම වෙනවා. ඒ කියන්නේ සමහරක් තමුන්ගේම එක්ස්පීරියන්ස් එක මොකක් හරි මේ අතරලා දාලා ඉන්නවයි කියලා ඉන්න එක සමහරවිට හොඳ වෙනවා. ඒක එනක මෙයා කරන්න ගිහින්දලා මරු වැටෙනවට වඩා. මේක හොඳටම ඇනලයිස් කරුවා ෂෝපන්නාව තමයි. ෂෝපන්නාව විශ්ව කළ තියෙනවා මේ විල් කියන එක. will is always evil කියන්නේ. always evil. ඒ ඒ ඒ එහෙම දෙයක් ගත්තා වුණා. ඒක දුරට ධර්මයේ මොනවක්වත් ඕනේ නැහැ. එච්චරයි. Evil. Will is always evil or oh, it is ill will. අනේ ඔක තමයි හාමුදුරුවෝ කිව්වම ඔක හාමුදුරුවෝ කියන්නේ කියලා හාමුදුරුවෝ කොහේ අවුරුදු 6ද කොහේ හිටියයි මම හැංගිලා අවුරුද්දක් නැහැ මම භාවනා නෑ සම්පූර්ණ හැංගිලා කියන්න බෑ නමුත් එහෙම නොවුනනම් මට පැවිදි වෙන්න වෙන්නේ පැවිදි වෙන්න ඉඳ ඉඳ තියාගන්න මට පුළුවන් අවුරුදු 8ක් 9ක් විතර ඒ ඉනර් සර්කල් එක හොඳටම දන්නවා. ඒ වුණා කාටවත් මොනවක්වත් කියන්නේ නැහැ. දන්නේ නැහැ. සාමාන්‍ය සෙල්ලක්කාර ජීවිතේ සාමාන්‍ය ඕන කෙනෙක් එක පාටිස් වලට යනවා ඔක්කොමත් කරනවා. ඒ ලයිසන් එක තියාගන්න ඕනේ. කැන්සල් වෙන්නේ නැහැ. හැබැයි මේ පැත්තෙන් පුළුවන් තරම් බලනවා. හැංගිලා හරි කමන්න පරියන්කයක් ගන්න. පුළුවන් හරි කමන්නේ කොහරි ගිහලා කමන්න සක්මන් කරන්නේ නැත්නම් අම්බෙලා හිර වෙලා හැංගිලා හරි කමන්න පොත් ටිකක් කියවන්න. ඒක තියාගෙන ඉන්නේ ඒක නිකන් හොරකමක් කරනවා. කූට ව්‍යාපාරයක් කරනවා වගේ කරන්නේ. ඒක මොකද මේ කිට්ටුවන්තෙන්ගෙන් බේරලා ඉන්නේ. කිට්ටුවන්තයා ගහන්නේ පෙකෙන ගලකනේ. කිට්ටුවන්තයා ගහන්නේ වටේට ගහන්න ඕක ගහන්නේ පෙකෙන ගලක. දැන් මේ අමාරු ගැලවෙන්න කිට්ටුවන්තෙන්ගෙන් තමයි. මේ කියන්නේ ක්ලෝස් සයිඩින්. <laughs> අපි අපි ප්‍රේමයෙන් සාතරෙන් හදාගත්ත ටික තමයි. සෙමතෝ ජාති සෝබෝ. අපි ප්‍රේම කරපු ටිකම තමයි අත්කොක්ක වලින්. අපි ප්‍රේම කරපු නැති කිසිම දෙයකින් අපිට දුකක් ඇවිල්ලා නැහැ. මේ ප්‍රේමයමයි විමුක්තෝ ජාතිස. කොයි වයසද හම්දුනේ ඔය හංග හංගගෙන ඉන්නේ 28 ඉඳලා 36 විතර වෙනකම්. යුනිවර්සිටි එකේම ගිහිල්ලා ආවට පස්සේ යුනිවර්සිටි එකේම ගිහිල්ලා ආවට පස්සේ යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් එකේ තමයි චේන්ජ් එක වුනේ. සෙකන්ඩ් එකේ ගුණේ ඒත් ඉතින් ඒක එස්ටැබ්ලිෂ් වෙන තව අවුරුදු 3-4ක් විතර ගියා. ඊට පස්සේ තේරුම් ගත්තා දැන් ඉතින් සම්පූර්ණ ගත කරන්න ඕන දබල් මිගෙල් රෑදන්නේ. මොකද දවල්? දබල් මිගෙල් රෑදන්නේ. ඒක මොකද කියන්නේ <laughs> වෙනවට පෙන්නන්නේ නැහැ කිසිම කෙනෙකුට මොනවාක්වත් ඒ වුණාට හම්බෙච්ච හැම වෙලාවෙදීම පුළුවන් තරම් ඒ සර්කල් එකක් තියාගෙන ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා අහගන්නවා කරගන්නවා ඒ ටික ඔක්කොම රහස් කූට උපක්‍රම විදිහට එදිනදා ජීවිතයේ සෙල්ලක්කාර අභියෝගයේ පතන රසකාමී ජීවිතයක් තමයි ගත කරන්නේ කාටවත් දන්නේ නැහැ කවුරුත් දන්නේ ඒ යුනිවර්සිටි එකේ වැරද්ද ධාන්දුනේ මොකද දැන් ගොඩාක් ඔය උගත් හාමුදුරුවෝ යුනිවර්සිටි ගිය ගමන්මයි ඔය පරිවර්තනය වෙන්නේ. අනිත් පැත්තට. මොනවද වෙනවා යුනිවර්සිටි එකේ? කිව්වද යන හාමුදුරුවෝ යුනිවර්සිටි ගිහිල්ලා භාගයක් දුර දිනේද අනිත් පැත්තට. මේ යනකොට ඒ හීනිකක්වත් ඇඟීමක්වත් තිබුණේ නැහැ. මට හොඳට මතකයි. යුනිවර්සිටි සිලෙක් වෙන වෙලාවේදී කොච්චර සීලාරයක්ද තිබුණේ කියලා. මේකෙන් මම ගිහිල්ලා ප්‍රොස්පෙක්ටස් අරගෙන ගන්න මනම් ඉතින් එන තෝගයක් ඒ නමුත් ඒ සෙකන්ඩ් ඉයර් එකේ ෆයිනල් වෙනකමුත් එච්චරම මේක මේන් ටීම් එක වෙලා තිබුණේ නැහැ හැබැයි මම තාම ගරු කරනවා ධම්මිකාම්තු ඊට මයිත් එක ෂෙයා කරා ඌ කිව්වා මම මට කියන්න බෑ කාරණා දෙකක් කරපන් ජොබ් එකක් කරන්න එපා බඳින්න එපා උබය කරුවොත් අහු වෙනවා ඇවිල්ලක් හිතේ. ඕක දන්නවනේ ඒගොල්ලෝ මම කියන්න ඕනේ නැහැ නේ කියන්නේ. ලංකා ජොබ් එක මෙහෙ තරම් දඩ අහුවිලක් නැහැ නේ. ස්ට්‍රෙස් ලීව් කියලා එක්කත් දෙනවා කියනවනේ. ඒ තරමටම අහු වෙනවනේ. ස්ට්‍රෙස් ලීව් කියලා જાතියක් තියෙනවා. මට hina ඕක හැදුවට පස්සේ මේ ඕස්ට්‍රේලියාවේ. අනිත් එක මේ විවාහ වුණාට පස්සේ කවුරු ස්පවුස් කවුරු වුණත් කොහොමදක්ක ෂෙයාගෙදි ලක් වෙනවන්නේ. සයිකොලොජි ලක් වෙන්නේ. ඒ දෙක අරසා කරන්නම තමයි මම පෝස්ට් ග්‍රැජුවේට් එකේ රස්සාවක් නොකරේ. හැබැයි අර ස්වාමීන් වහන්සේ කිව්වා ගියා. නමුත් මේක මගේ හිතේ හොඳටම මතක තිබුණා මේක කරගත්තොත් ආපහු අඩිය ගන්න බෑ. මේක අඩිය තිබ්බොත් ගන්න බෑ. ඒ නිසා ලොකු කැපකිරීමක් කරන්න කමන්නේ පුළුවන් තරම් පෝස්ට්පෝන් කරගෙන ඉන්න. පුළුවන් තරම් මේක පෝස්ට්පෝන් කරගෙන ඉන්න. ඒක මම හිතන ඇත්තටම ලොකු මේ ලොකුම achievement එකක් කියලා. නැත්තම් මේ මේ ඕපන් ටිකට් එක මට හම්බ වෙන්නේ මේ පැමිණිලාව යන්න. අම්මිනන්ට අවුරුදු 28 මම දැනගත්තේ අපි කියන්න ඕන කියලා. ඒ 28 වෙනකොට 28 දී කියලා කියන්නේ 79 80 වෙනකොට මම ගියා ගෝයන්කා මුනිසිටිගේ රිට්‍රීට් එකට. ඒක පාටිමා රිට්‍රීට් කියලා කතෝලික පල්ලිය කියලා. ඉතින් ඊට පස්සේ එක්ස්පීරියන්ස් එකක් ආවා ආවට පස්සේ නම් කාමරට මම කිව්වා සොන්නසෝ ඒ හිතන තනන් නම් භාවනා වෙච්ච අමාරුවක් නෑ මේක එක්ස්පීරියන්ස් ගන්න නම් පුළුවන් ඒක ෂුවර් ඉතින් එන ෆුල් ටයිම් දැම්මොත් මොකද වෙන්නේ එතකොට මම හිතේ ඊට පස්සේ කිව්වා උඹ අදට ඇවිදොත් හිත දිනුවා මේ කැරක්ටර් එක මම දන්නවා කඩදාකත් ඉස්සර ගන්න ඒ නිසා ඔහොම ඉඳගෙන ඩෙවලොප් කරපන් ඩෙවලොප් කරලා කාදාරි පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන ගම්ම ගිහින් හිටපන් ඊට පස්සේ මං කව ස්වාමීන් වහන්සේ මෙහෙම යන්න ඊට යන්න හදන කෙනෙකුට එහෙම බාධා කරන්න එපා. නෑ නෑ නෑ හරියන්නේ නෑ. ඔබට මම සහෝදරෙක් වගේ කියන්නේ කොහොම මිලගෙන කරපන්. ඉතින් මට හිතපු ඒ ගිහි කාලේ ආශ්‍රය කරපු ඇත්තට මං හරි වාසනාවන්තයි කියන්නේ. ඒ මිනිස්සු simple living high thinking. ඔම educated මේ නමුත් කතාකත් මම අපාන්නේ මම මගේ පෞතින්න කියලා ගණන් ගත්තේ තමයි හරි සංකම්ප කරලා කියලා දුන්න දැනුම් තේරෙන්නේ ඔක්කොම හදිසි වෙන්න එපා අදිශයෙන් එපා ලොකුම කරගෙන යන්න. නමුත් ඒ 36 36 වෙනකොට කියන්නේ අවුරුදු 7ක් 8ක් විතර ඒ දවල් නිදිල් රාජධානිය ඉස්සෙල්ලම කරලා ඒ වෙනකොට නම් තේරෙනවා මේ කතා කරන ඔක්කොම ඒ ටැන් වල ටැන් ගහිලා ඉන්නේ. ඒගොල්ලෝ මට උපදෙස් දුන්නාට මොකද ඒගොල්ලෝ දැන් ඉන්නේ බරු බහැලා. මට මේක කඩන්න මට මේක එතකොට කාටවත් බෑ මාව අල්ලන්න මොකද හිතුවක්කාර වෙලා වැඩි මම. මම නැත්තම් ඔලොමොල වෙලා වැඩි. ඒක තමයි මම කිව්වේ බෑ. ඒක ඒ කට්ටිය තිබුණා අපි ගිහි භාවනා මධ්‍යස්ථානත් අපි කිව්වේ ගිහි භාවනා මධ්‍යස්ථාන. කිල්ලඹේ නම තිබුණේ ගිහි භාවනා මධ්‍යස්ථාන කියලා පැවිදිෙකුට එන්නවත් දෙන්නේ නැහැ. ඉතින් මොකක් හරි විශ්වාසක ඒ කාලෙම තිබිලා තියෙනවා. පොදුනරක් කියලා තිබිලා තියෙන එක. ඒකට කරන්නේ. සාමාන්‍යයෙන් ඩබල් ලයිෆ් එක ගෙනියන්න කෙල්ලන්ට අමාරුයි. කොල්ලන්ට සෑහෙන chance එකක් තියෙනවා. ලංකාව වගේ රටක කොල්ලෙකුට කියනවා කොල්ලෙක් මොන කිස්සක් කියලාත් ඇදී හොදලා ගෙට ගන්න එක විතරනේ තියෙන්නේ. කෙල්ලෙක් වගේ. කෙල්ලෝ දඟලන්න කියලා නිකන් හරි නමක් ගියොත්. ආයේ මොකක්වත් නැහැ ඉතින් ක්‍රුසිෆයිඩ් තමයි. ඒක මං කොල්ලෙක් වෙච්ච ගැන සතුටුයි. <laughs> ඒක මම ඇත්තටම වැඩගත්තා. හරිගත්ත කියලා කියන්නේ 26 වෙනකන් සාමාන්‍ය කොල්ලෙක් කරන්නේ වගේ ජීවිත දෙක කරන්න දෙන පිස්සු කෙලියක්. කිසිම දෙයක් නෑ බෑ කියන්නේ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සෙත් මේ හතේම ඥාන රාමසෝත්‍රය හම්බුනේ. එතෙන් ගියාට පස්සෙත් අනිත් එක්ස්ට්‍රීම් එක ජීවිත හොඳ හොඳ කම්බේ කැවිදිනකොට දිග පෝල් එකක් තියෙන්න ඕනේ බැලන්ස් කරන්න. ඒ නැත්තම් බැලන්ස් කරන්න බෑනේ. මේ පෝල් එකට කැපැසිටි එක තිබිලා තියෙනවා. එන්න ස්වාමීන් වහන්සේ when you're doing one thing and then you've got the the karmic life ඒකට ඇලෙන්නේ නැතුව how do you maneuver yourself So your, That your, is what your I am face telling for that that. uh, we can't share that. ඒක ඒක කොහොමද මේ හැංගින් ඉන්න ඕනේ බොක්කෙන් ඉන්න ඕනේ නෑ හාමුදුරන්ගේ පෙර- පෙර ආත්මවල තියෙන මේවා කකේ කියන්නේ මම හිතන්නේ ඒ කියන්නේ මට හම්බෙච්ච මේ මේ මේ මිත්‍රයෝ ගිහි මිත්‍රයෝ මිත්‍ර කියලා කියන්නේ ඇත්තටම මට වැඩිය ජෙනරේෂන් එකක් විතර වැඩි ඇත්තෝ. ඒගොල්ලෝ පුදුම ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. මට මේ මිනිස්සු මේ මගේ මගේ පව් සලකන්නේ නැතුව මාව බාරගත් එකට. ටීම් එකට මාව ගන්න බෑ මේ තරම්ම උරුලවයි කායි. කියන්නේ පව් කරනවා කිව්වම මට හරිම ආසාවක් තියෙන්නේ මේ සිල්පද කරන්න. Abraham is looking back now ඉතින් ආන්දරන්නේ ලොකු පින තමයි මේ මේ මිනිස්සු කවදාකවත් මයින් ඇහුවේ නැහැ නිකමටක්වත් ඔබ මේවා මේ මම අපිට කියනවනම් මේව කරන්න දෙන්න එපා මොකක්වත් ඒ කට්ටිය එතකොට මෙහි තහදලා තිබුණේ මේ යන ගමනේ කවුරුත් ගියත් එකයි නැත්ත් එකයි අපි යනවා කැමති එකේ කරේ. ඒ ඒ ඒ නිසා මය ළඟට ඇවිල්ලා මට දැන් ඔය විසනවන ඉන්නකොට සමහරු වැරදි අර කරනවා කියනකොට මට එලවන්න වෙනවා. ඒකට මට හරි හාටිනේ මට මේ වැඩේ වුණා නම් එදා ඒ කන්ස්ටිටියුෂන් එක බලලා මේ තත්ත්වයට දෙදී you are disqualified you have to go. සමහරවිට මම අයියේ බල්ලෙක් වගේ බුරුබුරා කියනවා. එදෙවා මේව කරන්න මේක මේක නිසනවනේ දෙල්ලමක් කරා මේක ඒක මම හිතන්නේ අකෝ ඔබට ඔය කිය වචනයක් කියුණා නම් එදා උඹ කොහෙද? ඔබට කියනවා මේ අයිතිවාසිකමක් තව මිනිස්සුගේ සයිකොලොජි එකට යොමු කියන්නේ. නමුත් මේ වෙලාවේ හැටියට මේ රාජනීතිය හැටියට මේ වැරද්ද කරනවා නම් මේ දඬුවම දෙන්න ඕනේ. ඉතින් ඒක කරන වෙලාවේදී මට හිතෙනවා කොච්චර ඒකින් බලනකොට මේ මිනිස්සුන්ගේ මනස තේරුම් ගන්න නැද්ද? මනුස්සකම තේරුම් ගන්නව අදුද අපේ පෞද්ගලික කියලා අපේ වාසියට. අපි තීන්දු ගන්නවා ඉතින් මට ගෙවන්න වෙනවා ඒක ආදා. අපි තීන්දුව දයිති වාසිය මම තව කෙනෙක් කොලිෆයිඩ් නැද්ද කියන්නේ මොකද්ද තියෙන්නේ? ඒකදී යන්නේ භයානකයි ස්ථානයක් කරනවා කියන එක ඕ ඇසියුම් කරලා කැරියර් එකක් ගෙනියනවා කියුවාම ඒ මේ මේ අපිට රාහුල හම්තුරෝ ගිහිල්ලා බලලා තියෙනවා. අපිට රාහුල හම්තුරන්ට සෝම හම්තුරන්ගේ හම්තුරු ගුරු සෝම හම්තුරු කොච්චර බැන්නද? හම්තුරන්ට නෑ නෑ මේ රන්දාම් බලනකොට ඒ හම්තුරන් ගුරු හම්තුරු කවුරුහරි පැවිදි කරන හම්තුරන් බලේ බලලා කිව්වා ඒක කිව්වේ මම හිතන්නේ 84 85 විතර වගේ. බල්ලා කිව්වම අන්තිම රාගේ චරිතයක් මහානකම හරියන්නේ පැවිද්ද හරියන්න නම් ඊගාව අවුරුද්දේ අප්‍රේල් පණින්න ඕනේ. කියනකොට මම දැනගත්තා මේ බයිලත් එක කරන්නේ. ඉතින්දී මම ඊටදී ප්‍රමා වෙන්න බුණා පැවිදි වෙන්න. නමුත් මේ මේ මේ ක්‍රමේ බෑ. මම රාගේ චරිතයක් වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. මට සම්පූර්ණ මේ ඉන්ටර්ප්‍රිටේෂන් එකයි ඔක්කොම පිළිබඳව කනට අල්ලා විසිකොන්ද මීතිකල කියලා ඒ මීතිකල මොනවක්වත් නැහැ භාවනා හරි කියන්නේ නෑ ඊට ඇත්තටම ඉගව අවුරුද්ද නොවැම්බර් වෙනකන් හිටියා හැබැයි ඒ ඒ ක්‍රමෙ නෙවෙයි ඒ ඒ මෙතඩ් එක නෙවෙයි වෙන පැත්තක මොන ලංකාවේ හදහම් බලනවා නෙවෙයි මම වෙන්නේ මේ නීතිගල අපේ හේතු කියන්නේ නෑ මේක කවදාකවත් දැන දැනටමත් එහෙම එකක් නැත්තේ නෑ එහෙම නැත්නම් කරන්න තියෙන්නේ ඇත්තටම හඳහම් බලන්නේ මට ඕනාට ගිහිල්ලා මම පැවිදි වෙනව නෙවෙයි අම්මට ඕන නම් ආව පැවිදි කරන්නේ. අම්මා මේ පෝඩ් කට්‍රැක් එක ගන්නවා ආමුදුවත් එක්ක. එතෙන්දි තමයි හඳහම් බලන්නේ. නානන්දාන්ගේ ජීවිත කතාව මම කියලා තියෙනවා. එතකොට කියලා තියෙනවා හම්දුරන් කියන හම්දුරන් හරියට කියනවා කොහෙද අරන් ගිහිල්ලා හඳහන මෙයා මහාන ගුණාම් පුදුමක් කිව්වා. ඉතින් ආන්දර බොහොම ඩිස්කරේජ් වෙලා තව තැනකට අරන් ගිහිල්ලා ඉතින් බොරුනේ කියන්නේ يعني බොරු බව ඔප්පු වෙනවනේ ආන්දර හොඳට මහානකම් කරන්න පුළුවන් මිනිස්සයා සඳහන කියනනේ බෑ කියලා. ඔව් ඔව් ඔව් ඒක තමයි කියන්නේ. හව් කවුද හඳන් විශ්වාසද? හැම තැනකදීම සම්ප්‍රදාන කුල පැවිද්දක් කරනකොට මේ මහානකම තියනවාද අනම්මන බය. ඒක 90%ක්ම කරනවා. ඒක විවාහත් බලන්නේ බාන ඒ කිසිම සම්ප්‍රදාය සම්ප්‍රදායනික සාර්ථක වීම සඳහා කරන දෙයක්. භාවනා කරලා යන කෙනෙකුට ඒක නිකම්ම බයිපාස් වෙන වැඩක් නෑ නේද? භාවනා හරිනම් එහෙනම් නැකතයි. ඒ නිසනෝනේ කියන්නේ හොඳ වැඩ කරන්න කොයි වෙලාවෙත් නැකත් තමයි. ඒක තමයි නිසනෝනේ. හොඳ වැඩක් නම් කරන්නේ හැම වෙලාවෙම නැකත්. හැම ඒ වගේම හොඳ වැඩ කරන්න උප්පරීමේනකම් ඉන්න එපා. කී එකෙන් පටන් ගන්න. පූජාව කරන සමම්පිච්ච බල නැත්නම් ගැටපිච්ච අරම පූජාව කරනවා. සමම්පිච්ච නැහැ කියලා පූජා නොකර ඉන්නවා. ඒ ඒ වගේ ප්‍රතිපත්ති ටිකක් නිසා තමයි. ඒක හරියට ගැලපෙනවා මේ. හරිද මට ගැලපෙනවා. මෙහෙණින්නාන්සලාට ඒ කරනවා කියලා කිව්වනේ හම්සුගේ පාර. මෙහෙණින්නාන්සලාට මේ මාන්සලාට සෙක්ෂන් එකක් කරනවා කියලා. නෑ එකක් නෙමෙයි අපි කරන්න හදන්නේ මේ ඉතින් අලුත් ශාලාවේ හැදිල්ලේ කෙරුවේ කාන්තාවන්ට රිට්‍රීට් එකක් කරන්න දැන් පහසුකම් තියෙනවා. ඊට පස්සේ ඒක තව ඇත්තට මේකේ භාගයක් විතර තමයි දැන් ඉවර කිව්වේ භාගය සම්පූර්ණ නැහැ. ඒක සම්පූර්ණ කෙරුවට පස්සේ දායකයන්වත් පහසුකම් දීලා රිට්‍රීට් කරන්න පුළුවන්. ඊට අමතරව අපි අර යටියන්තොට කරන්න හදන වැඩේ කරන්න හදන්නේ කඩපොඩ පේමතිරි හාමුදුරන්ගේ එකම රිපීට් කරන්න. ඒකට කාටට ඕන නම් මාස 3-4ක් එක දිගට නතරලා භාවනා කරන්න. ඒ කොටේට ඕන නම් Tamanne කියලා කුටියක් හදා ගන්න පුළුවන්. නැත්නම් දෙක දිස්ත්‍රි කුටියකට ගිහිල්ලා ඒක මෙහෙණින්නාසලා කියලා කතාවක් නැහැ. අපි කරන්න හදන්නේ මේල් ෆීමේල් විලේජස් දෙකක් හදනවා. මේන් ෆැක්ටරිස් අමතරව ඉතින් ඒකට මේ දවස්වල යන්තම් පටන් අරගෙන තියෙන සාම මේකලම තමයි අපේ මේන් නේම් එක වෙලා තියෙන්නේ. ඒකයි කියනවා තව දැන් එනකොට අයියෙක් ෆෝන් කරලා ඇහුවා. එතකොට ඒ එක්ස්ටෙන්ෂන් එකට තාම අපිට ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ දීලා නැහැ අවසරය. නමුත් ඒගොල්ලෝ දෙනවා. දීපු ගමන් අපි කරන්න හදන්නේ මේ භාවනා ශාලාව ඇත්තට දැන් ටිකක් ඉදමදි. ඒ කාලේ ලොකු කරගෙන ඊට පස්සේ අපිට ටිකක් එතන මේ හතියරින්න වෙලාවක් හම්බ වෙනවා. මම කිව්වේ හැබැයි ඉතුරු කැලලක් ස්ට්‍රක්චර් එකවත් ගහලා තියාගමු කියලා. මොකද 10 කැන්ඩ අත්තරම අපි පහසුකම් දීලා අඩුයි. 10 කැන්ඩ සඳහා හත උගන්නගිලා තමයි අපි මේක බලෙන් පවරගෙන භාවනා කරනවා. 10 කැන්ඩ දැන තියෙනවා කිචන් එක හම්බෙලා තියෙනවා. නමුත් වැඩිම වාසිය ලැබලා තියෙන භාවනා කරන එක. ඒකට කාටවත් ඔබ්ජෙක්ෂන් නැහැ. නිසා මම කිව්වේ ඉතුරු කැලලක් හදලා 10 කැන්ඩත් යම් යම් ප්‍රමාණයකට පහසුකම් දීලා ගියොත් දීලා